චක්ක thus චක්කු සම්පස්සෝ ආදිත්තෝ චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සම්පි ආදිත්තන්ති ආදිත්තන්ති වදාමි සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සෑම දිනාම අද දවසේදී මේ සූදානම් වෙන්නේ සසර දුක්ගින නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ ඔබ අප සියලු දෙනා කෙරේ බොහෝම මෙත්සිතින් බොහෝම කරුණාවෙන් දේශනා කළ ඒ සසර දුක්ගින් නිවෙන සද්ධර්මයෙන් විදක් සෝණය කරන්න. ඒ නිසා හැමදෙනාම ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකම මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලත් මතක් කරනවා. ඒ වගේම අද දවසේ ලංකා වාසී බෞද්ධ ජනතාවට බොහෝම වටිනා වැදගත් දවසක් ඒ තමයි ඒ අමා මෑණි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලු දුක් අවසන් කිරීමේ පණිවිඩය මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ශ්‍රී ලංකා දොරණි තලයට රැගෙන ආව අද වගේ දවසක මේත වර්ෂ 2300 ගණනකට ඉහතදී. ඉතින් ඒ බව සිහිපත් කරමින් අද ඒ දහම් පණිවිඩය අපේ ජීවිතයට ලං කරගෙන මේ දුක්සහගත සසරින් එතර වෙන ඒ ප්‍රතිපදාව අහලා ඉගෙනගෙන ඒ තුල හැසිරෙන්නටයි අපි හැමදෙනාම මේ පින්වත්නි මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේලා ඕනතරම් පහළ වෙලා ඇති අවශේෂාත්ම භාවයන් කැදේවා අපිත් මිනිස්යෝම වෙලා ඉන්න ඇති ඒත් ඒ එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු කළ නොකළ නිසා ඔබත් මමත් අපි හැමෝම මේ සසර ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදෙමින් මේ දීර්ඝ සංසාර ගමනක් යනවා. අද දවසේදී හරි අපිට මේ ධර්මය අහලා තේරුම් කරගන්න පුළුවන් වුණොත් මේ දුක්සහගත සසර ගමන අවසන් කරන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදහසක්ව දේශනා කළේ නැහැ. තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ලෝකයේ නෙමෙයි ඇත්තටම කෙනා කෙනා තුල අපි තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් අපි නොදකින ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත අපිට වැහිලා බුදුරජාණන් වහන්සේ අපි තුලම හැමදාම පැවතුණු පවතින අන්නේ ඇත්ත මතු කළා අරගෙන අපිට පෙන්නනවා. අන්න ඒ ඇත්ත අපි දැකපු දවසටයි මේ සසර නැවත නැවත ඉපදෙන්න හේතු වෙන සංහාදී කෙලස් නැති කරලා පහනක් නුණ වගේ මේ ජීවිතේදීම නිවියන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේශනාවේ එන කරුණු එකක්වත් අහකට දාන්නේ නැතුව ඒ කියන්නේ හිතේ හිතේ එක එක දේවල් කල්පනා කරන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්න හදන්නේ කියලා වචනයක් වචනයක් ගන්න ඊ타මත්ම වමනාවෙන් ඕනෑකමින් ඇහුවොත් ඔබ හැම දිනාම ලැබපු මනුස්ස ජීවිත හිස් නොවන වටිනා නුවණක් පහළ කරගන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරනවා පින්වතුනි මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ එන ආදිත්ත පරයය කියන සූත්‍රය. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා කියන මහණෙනි සම්බම්බිකේ ආදිත්තම් මහ ආදිත්තම් කියන්නේ ඇවිල්ලා ගන්නවා. සබ්බම් වික්කවේ ආදිත්ත මහණෙනි සියල්ල ඇවිලගෙන තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මාත්‍රිකා කරනවා ප්‍රශ්නයක් අහනවා. කිංචි වික්කවේ සබ්බම් ආදිත්ත කුමන සියල්ලක්ද ඇවිලගෙන තියෙන්නේ? මහණෙනි මේ සියල්ලම ඇවිලගෙන තියෙන්නේ ගිනි අරගෙන තියෙන්නේ. බුදුජානනාංශයෙන් අපව ප්‍රශ්න කරනවා කුමන සියල්ලද? තථාගතයන් වහන්සේම පිළිතුරු දෙනවා චක්කුම් වික්ඛවේ ආදිත්තං ඇහැ ඇවිලගෙන තියෙන්නේ. රූප ආදිත්තං ඇහැට ගැටෙන රූප ඇවිලගෙන තියෙන්නේ. චක්කු විඥානං ආදිත්තං රූප පෙනෙන සිත ඇවිලගෙන තියෙන්නේ. චක්කු සම්පස්සං ආදිත්තං මේ තුන් දෙනාගේ එක්වීම ඇවිලගෙන තියෙන්නේ. ඒ නිසා සැපක් හරි දුකක් හරි විඳිනවා නම් උපේක්ෂාව කර ඒවත් ඇවිලගෙන තියෙන්නේ. සෝතං ආදිත්තං කන ඇවිලගෙන තියෙන්නේ. ශබ්දය ඇවිලගෙන තියෙන්නේ. සෝත විඥානය ඇවිලගෙන තියෙන්නේ. නාසය ඇවිලගෙන තියෙන්නේ. ගන්ධය ඇවිලගෙන තියෙන්නේ. ගහන විඥානය ඇවිලගෙන තියෙන්නේ. මේ වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, සිත කියන ආයතන හයම පෙන්නලා ඒ ආයතන හයට හමු වෙන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටිකත් ඒව දැනගන්න සිතුත් ඒ නිසා උපදින සෑම වේදනාවක්මත් කියන ටික ඇවිල්ලාගෙන තියෙන්නේ කියලා වෙනවා. පෙන්නලා කේන අදිත්තම් මොකකින්ද ඇවිල්ලාගෙන තියෙන්නේ? මොනෙන්ද ඇවිල්ලාගෙන තියෙන්නේ? ආදිත්තම් රාගාග්ගිනා, දේශාග්ගිනා, මෝහාග්ගිනා රාගයෙන් ඇවිලගෙන තියෙන්නේ, ද්වේෂයෙන් ඇවිලගෙන තියෙන්නේ, මෝහයෙන් ඇවිලගෙන තියෙන්නේ. ආදිත්තං ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස උපායාසං. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීම, කායික මානසික වෙහෙස කියන මෙන්න මේ දුක් ජීන්නේ මෙන්න මේ දුක් වලින් ඇවිලගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතනදී අපිට බොහෝම වටිනා කාරණා ටිකක් තියෙනවා නන්ද. ඒ කියන්නේ ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින්වතුනි ඔබත් මමත් හැසිරෙන ප්‍රදේශයට. එහෙම නැතිනම් සියලුම දෙවියෝ, සියලුම මිනිස්සුයෝ, සියලුම බ්‍රහ්මයෝ හැසිරෙන ප්‍රදේශය තමයි ওই බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඔකට කිව්වා ලෝකේ කියලා. ලෝකය කියලා. මේ ලෝකය කියන ධර්මතාවය නිර්මාණය වෙලා තියෙන ලෝකය කියන ධර්මතාවය තුළ තියෙන පවතින ධර්මතා ටික තමයි ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය කියන මෙන්න මේ ධර්මතා ටික. ඒ කියන්නේ මෙන්න මේ ආයතන ටික ඒ කියන්නේ ලෝකේ දෙවියෝ වේවා බ්‍රහ්මයෝ වේවා මිනිස්සුයෝ වේවා ඇහැ තියෙනවා ඇහෙන් රූප බලනවා කන තියෙනවා කනෙන් ශබ්ද අහනවා නාසය තියෙනවා නාසයෙන් ගඳ සුවඳ පරිහරණය කරනවා දිව තියෙනවා දිවෙන් රස විඳිනවා කය තියෙනවා කයට ගැටෙන මිහිරි හෝ අමිහිරි හෝ සීත හෝ උෂ්ණ හෝ ස්පර්ශයන් ඇසුරු කරනවා හිතෙන් එක එක දේවල් සිහි කරලා දැනගන්නවා. ගෙදර සිහි වුණා, දරුවා සිහි වුණා, වැඩපොළ සිහි වුණා කියලා. ඒ සිහි දෙන දේවල් වලට තමයි සිහි කරන කමට සිහි කරන පැත්තට කියනවා මනස කියලා. ඒ සිත කියලා. ඒ සිතෙන් සිහි කරන ධර්මතාව වලට කියනවා ධම්ම කියලා. කියන්නේ ගෙදර පුද්ගලයෙක් නැත්තම් ස්ථානයක් කියලා අපි හිතනකොට අපිට වැටහෙනවනේ එක එක දේවල් ආන් ඒවට කියන්නේ ධම්ම කියලා ධර්මාරම්මන ධර්මතා. එතකොට <clears throat> හැම මිනිස්සෙක්ම හැසිරෙන්නේ ওই අතර විතරයි. ඔතනින් එහා හීනකින්වත් දන්නේ නැහැ කවුරුවත්. නමුත් ඇත්තටම යථාර්ථය ওই ටික විතරක් නෙවෙයි. නමුත් ලෝකේට ওই ටික විතරයි තියෙන්නේ. හැම දෙවියෙක්ම හැසිරෙන්නේ ওই ටිකේ. හැම මිනිස්සෙක්ම හැසිරෙන්නේ ওই ටිකේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෙන්න මේ ටික ඇසුරු කරන අයගේ ලක්ෂණයක් වෙනවා. මොකද්ද? ඒ අය රාගයෙන් විතරම දැවෙනවා. ඒ අයගේ සිතේ රාගය කියන එක නැති වෙන්නේ රාග ගින්නෙන් දැවෙන අය. ඊට පස්සේ ඒ අය දෙවියෝ වේවා මනුස්සයෝ වේවා ද්වේෂ ගින්නෙන් මිදිලා නැහැ. ඒ ටික පරිහරණය කරන හැම මනසක්ම ද්වේෂය කියන තරහව කියන එක හැම වෙලාවෙම ඇති වෙන්න පුළුවන් පරිසරයක ඉන්නේ. එයාට තරහ ඇති වෙනවා. ඒකම ඒ පරිසරයේ ඔය මට්ටමේ ඉන්න අයට ඇත්ත ඇති හැටි දකින්නේ එයාගේ මනස හැම වෙලාවෙම යථාර්ථයේ වැහිලා තියෙන මෝහ ස්වභාවයෙන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය ටික පරිහරණය කරන ඔය වටපිටාවේ ඉන්න ඇහෙන් රූප බලමින් කනෙන් ශබ්ද අහමින් නාසයෙන් ගඳ සුවඳ පරිහරණය කරන මේ ඉන්න මේ වටපිටාවට තමයි ලෝකෙ කිව්වේ. ওই ටිකේ තමයි ඇවිල්ලාගෙන තියෙන්නේ මොකද්ද? ওই ටිකේ ඉන්න කෙනා. ඉපදීම කියන ධර්මතාවය ඇසුරු කරන කෙනෙක්. ඉපදීම කියන ධර්මතාවයෙන් නොමිදිච්ච කෙනෙක්. යම්තාක් මේ ලෝකයේ සත්ව ප්‍රභේදයන් තේනම් තිරිසංගත සත්වයන් වෙන්න පුළුවන් പ്രേත ලෝකයන් වෙන්න පුළුවන් අසුර ලෝකයන් වෙන්න පුළුවන් දිව්‍ය ලෝක වෙන්න පුළුවන් භ්‍රම ලෝක වෙන්න පුළුවන් මනුස්සය වෙන්න පුළුවන් ඕනම තැනක ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. ඉපදිනවා කියන ධර්මතාවේ නිදිලා නැහැ. ඊට පස්සේ ඒ ওই ටික පරිහරණය කරන ඔක්කොම මහලු වෙනවා, මහලු බවටපත් වෙනවා, ඇස් පෙනෙන්නේ නැතිකම, අතපය වළංගු නැතිකම, කෙස් ඉදෙනවා, හම රැලි වැටෙනවා, දත් වැටෙනවා තමන්ගේ අතපය තමන්ට වළංගු නැති තත්වයට සැරයටියක් අනුඟ උපකාරයෙන් වාරු ලබාගෙන යන්න වෙන තත්වයට පත් වෙන ස්වභාවයෙන් යුක්ත අයයි ඒ හින්දා ජරාව කියන ධර්මතාවයෙන් ගිනි අරගෙන තියෙන ওই ටික පරිහරණය කරන අයගේ ලෝකය. ඊට පස්සේ ওই ටික පරිහරණය කරන කට්ටිය මොකද්ද? ලෙඩ වෙන ධර්මතාවයෙන් යුක්තයි. ඒ අයට පිළික හැදෙන්න පුළුවන්, අංශභාග හැදෙන්න පුළුවන්, අපස්මාර හැදෙන්න පුළුවන්, අදුම හැදෙන්න පුළුවන්. යම් තාක් ලෙඩ රෝග කියන ධර්මතාවයක් තියෙනවා නම් ඒ ලෙඩ රෝග කියන ධර්මතාවය කියන ටික ඔක්කොම තියෙන්නේ කාටද? ඔන්න ඔය ඇහැ තියෙන රූපයේ තියෙන චක්කු විඥානයේ තියෙන කන තියෙන ශබ්දය අහන නාසයේ තියෙන ගන්ධයේ තියෙන පරිහරණය කරන මානසික මට්ටම තියෙන. ඒබඳු වටපිටාවක් තියෙන ඔක්කොම ලෙඩවීම කියන එක උරුම කරගත් අයයි කියලා පෙන්වනවා. ඒ වගේම ඔය වටපිටාව ඇසුරු කරන ඔය වටපිටාවෙන් නොමිදුණු ඔය වටපිටාවෙන් ඉන්න හැම කෙනෙක්ම ප්‍රිය විප්‍රයෝගයට හිමිකම් කියන අය තමන්ගේ ආදරණීය දෙමව්පියෝ මැරිච්ච දුක වෙන් වෙච්ච දුක බිරිඳ වෙන් වෙච්ච දුක ස්වාමියා වෙන් වෙච්ච දුක ඒ වගේම දරුවෝ නැති වෙච්ච දුක ඒ වගේම තමන්ගේ වටිනා කියන සවිඥානික අවිඥානික වස්තු ප්‍රියමනාප දේවල් නැතිවීමෙන් එන දුක විඳින්නේ ඒ වගේම ඔය ටික ඇසුරු කරන මනසට අප්‍රියං හා එක්වීමේ දුක එනවා Taman කැමති නැහැ. ඒ කැමති නැති අය ඇසුරු කරන්ට වෙනවා. කැමති නැති දේවල් ලබා ගන්නට වෙනවා, ලැබෙන්න වෙනවා, ලැබෙනවා ඉබේම. ඒ විතරක් නෙමෙයි ඔය ටික පරිහරණය කරන මට්ටමේ අයට පරිදේවයේ නම කිය කියා ආඬන ಗುಣ කිය කියා ආඬන පපුවේ අග්ග ගහන මට්ටමේ දුක් එනවා ඒ විතරක් නෙමෙයි ওই ටික පරිහරණය කරන මට්ටමේ අයට කායිකව නොයේ දුක් විඳින්න වෙනවා. බඩේ කැක්කුම්, ගත් කැක්කුම්, කන් කැක්කුම් මේ වගේ කායික දුක්. ඒ විතරක් නෙමෙයි මානසිකව හිතෙනුත් හැම වෙලාවෙම නොයේ විදිය දුක් පීඩාවන් විඳින්න වෙනවා. ඒ නිසා මහණෙනි මෙන්න මේ කියපු රාගගින්න, ද්වේෂගින්න, මෝහගින්න ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මෙන්න මේ ධර්මයන්ගෙන් පැවරිලා තියෙන ඔය ඇහි රූපේ චක්කු විඥාන. ඒ කියන්නේ ඇහි ඇහි ඇතුලේ ලෙඩවීම මහලු මරණය නෙමෙයි. මේ ටික පරිහරණය කරන කෙනා මිදිලා නැහැ. හොඳට බලන්න ඕගොල්ලෝ බාහිර දෙයක් ගැන හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේට ਵਿਚාරශීලීව හිතන එකටයි කැමති. එහි කියනකට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ කියලා අදහන්සක් එපා. ඕගොල්ලෝ අපි ඇහැ පරිහරණය කරන මට්ටමක නම් ඉන්නේ රූප ඇහෙන් රූප බලමින් නම් ඉන්නේ. කන පරිහරණය කරන, ශබ්දේ පරිහරණය කරන මට්ටමකින් නම් ඉන්නේ. ඒ ඔක්කොම දැන් ඔය පෙන්නපු නල් ලිස්ට් එකට අයිති. ඔබ ඔබව මැනලා බලන්න ඔබ තුල ඔය කියපු කාරණා තියෙනවද නැද්ද කියලා. දැන් ඇහැ රූප කන ශබ්ද පරිහරණය කරනවා නම් ඒවා පරිහරණය කරන මට්ටමේදී පරිහරණය කරන කෙනා ඒ තුල තැවරිලා තියෙනවා කියලා පෙන්වන්නේ රාග දේශ මොහ බලන්න මේව පරිහරණය කරන ඔබේ මනස දිහා ඔබට රාග ද්වේෂ මොහ එන්නේ නැද්ද කියලා. එහෙනම් ආශ්චර්යයක්. එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක ආය වෙනසක් වෙන්නේ නැහැ. ඒකට වඩා මෙතන තියෙන දේ සම්දිත්තිකයි කියලා කියන්නේ. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හිති නුවණැත්තන් විසින් තමන් කෙරෙහිලා දැක්ක යුතුයි. තමන් කෙරෙහිලා දැක්ක යුතුයි. මේ බුදුදහම ඇත්තයි කියලා කතා කරන්න තියෙන එකම සාක්ෂිය මොකක්ද කියන එක දන්නවද? අහන කෙනාට තමන් තුලින් පේනවා. සාත්‍රයක් අහන්න ගියාම ඒ සාත්‍රකාරයා කිව්වේ ඇත්තක්මයි කියලා අපිට තේරෙන්නේ මොකක්ද? සාත්‍රකාරයා අපිට නොතේරෙන නොදන්න දෙයක් කිව්වොත් ඇත්තයි කියනවද කියන්නේ? සාත්‍රකාරයා ඕගලන්ගේ ඉස්සර ගහක් තියනවා නේද? ඇත්තටම කියපු විදිහට තියනවා. ඕගලන්ගේ ගේ තියෙන්නේ මෙහෙම නේද? ගෙදර කාමර මෙහෙමක් තියනවානේ. කියන කියන එක අපි තුල පේනවනම් අනේ මේ මිනිස්සු බලාගෙන හිටියා වගේ කියන මොනතරම් ඇත්තද කියලා අපි කියනවනේ. මොකද ඒ කියන කියන එක අපිට පේන නිසා. නැත්තම් අපිට පේන්නේ නැත්තම් අපි කියනවා මේ ශාස්ත්‍රය ඇත්ත කියලා. අපිට කියන්න හයියක් නැහැ. ඒ වගේමයි බුදුහාමුදුරන්ගේ ධර්ම සත්‍යයක් ඇත්තයි කියලා කියන්න නම් ඒ කියන කාරණාව ඕගොල්ලෝ තියා බැලුවාම ඕගොල්ලන්ට අනේ මොනතරම් ඇත්තද කියලා ඕගොල්ලන්ට පේන්න ඕන. එතකොට මේකෙන් කියන්නේ සාත්‍තරයක් කියනවා අපි ගැන කියන්නේ මේ බණහන කෙනා කෙනා ගැන කියන්නේ බුදුදහම කියලා කියන්නේ විශ්වයේ කොහේවත් ලෝකයේ ඈතක තියෙන දෙයක් නෙමෙයි. බඹයක් වුණ ශරීරෙන් කෙනා කෙනාට ඇතින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සබ්බම් වික්ඛවේ ආදිත්ත මහණේ සියල්ල ඇවිල ගන්නාලාදී කිංචි වික්ඛවේ සබ්බං ආදිත්තං කුමන සියල්ලද අද අපි ඉන්න පරිසරයේ තියෙනවා. ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියලා මෙන්න මේ මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මෝ හැතරෙන්නේ නැත්තම් ලෝකය කියලා පනවන්න පුළුවන් පෙන්නපු සියලු ශේත්‍රයේ පෙන්නලා කිව්වා මෙන්න මේ ටික. එතකොට හේනාදිත්තං කුමකින්ද ඇවිදිලා තියෙන ආදිත්තං කියන්නේ ඇවිලි ඇවිලිගෙන තියෙන ඇවිලිගෙන තියෙන කුමකින්ද ඇවිලගෙන තියෙන්නේ රාග ద్వේෂ මෝහ ජාති ජරා මරණ ශෝක පරිද දැන් මින්මක් තියෙනවා ඕගලන්ට බය නැතු දැන් මේ මොහොතේම බයින්න පුළුවන් මොන්න බොරුවද බුදුහාමුදුරු කිව්වා කියන්නේ කියලා මොකද ඇහැ රූප කන ශබ්ද පරිහරණය කරන කෙනාගේ මනසේ නැත්තම් එයා මෙන්න මේ ධර්මතාවයෙන් යුක්තයි කිව්වහම ඔබ ඒකෙන් මිදලා නම් බය නැතුව ඔබට කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ටික පරිහරණය කරන කෙනාගේ මනසේ රාගයත් යනවා. එයාට තරහ වෙනවා. එයාට ඇත්ත වැහිලා තියෙනවා. එයා ඉපදීමෙන් යුක්තයි ලෙඩ වෙනවා. මහලු වෙනවා. මරණයටපත් වෙනවා. මේ දුක් කායික මානසික දුක් වෙනවා කියලා. බලන්න ඔබ තුළ ඔබට නැද්ද කියලා. තියෙනවා. මේකට තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා කියේ. දුක කියලා කියේ. කස්මින් ලෝකෝ පතිත්තිතෝ දුක්ඛෝ ලෝකෝ පතිත්තිතෝ. සිංහතුනි බුදුදහම කියලා තව ආගමක් හැටියට දකින්න එපා. තව දර්ශනයක් හැටියට දකින්න එපා. දුකට අකමැති හැම කෙනෙක්ම කැමති විය යුතු ධර්මතාවයක්. ඒකෙන් පෙන්වන්නේ වෙන මුකුවත්ම නෙමෙයි අපි කෙනා කෙනා විඳින දුක පෙන්නලා ඒ දුක නැති වෙන්න නම් මෙන්න මේ විදිහට කරන්න කියලා උපායක් පෙන්නනවා. ඒකද පින්වතුනි හොඳට මතක තබා ගන්න. වෙන හැම දෙයකටම වඩා මේ ශාසනය වෙනස් කියලා කියන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පෙන්වන්නේ. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නම් මටත් විශ්වාස නැහැ. අපි කොහොමද දන්නේ? අපිට පේන්නේ ජීවත්ව ඉන්නකන් දුක් විඳලා විඳලා විඳලා මරණයෙන් පස්සේ දුක් දුකේ නිවීමක් නැත්තම් මිදීමක් වැඩක් තියෙනවද? දුකෙන් මිදෙන්න ඕනේ දුක් විඳින වෙලාවේදී ඒ ජීවිතෙන් නෙමෙයිද? මේ දැන්නම් අපේ හිතට දුක එන්නේ අපේ කයට දුක එන්නේ මේ දැන්නම් ලෙඩවීම මහලු මරණය කියන ධර්මතා එන්නේ එහෙනම් මේ දැන් ඒ දුකෙන් මිදෙන දර්ශනයක් පෙන්නනවනම් මේක හිතාගන්නවත් බැරි දර්ශනයක් මේක මනෝවිද්‍යාවක් මෙන්න මේ දර්ශනයෙන් මේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ කෙනා කෙනා ජීවත් වෙන මේ ජීවිතේම බුදුරජාණන් වහන්සේ හරි අමුතු තැනක් පෙන්වනවා. ඕගොල්ලෝ විශ්වාස කරනවද? ඕගොල්ලෝ විශ්වාස කරනවද? ඔය දැන් පෙන්නපු ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියලා මේ ලෝකය පරිහරණය කරන ක්ෂේත්‍රය තමයි ලෝකය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අමුතු තැනක් පෙන්වනවා භූමියක්. ඒක කියන ලෝකෝත්තරයි කියලා. ඔය දුක තියෙන ලෝකෙන් එතර වෙච්ච තැනක් පෙන්වනවා. ඒ දුකෙන් නිදිලා දුකටපත් වෙන්නේ නැතුව හැඟවිලා ඉන්න තැනක් පෙන්වනවා. මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතය තුලදීම මේ ජීවිතය තුළදීම බුදුරජාණන් වහන්සේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත නමියන්ති අප්‍රමාදය නිවනට වචනයක් ප්‍රමාදේ මරණයට වචනයක් අප්‍රමාදෝ නමියන්ති අප්‍රමාද කෙනා මැරෙන්නේ නැහැ අපමත්ත නමියන්ති පමත්ත යතමත ප්‍රමාද වෙච්ච කෙනා ජීවත් වුණත් මලා වගේ. මොකද එයා මරණයට නියත වෙලා ඉන්නේ දැන් මම. ඉතින් මම මේ මතක් කළේ මේක මරණයෙන් පස්සේ පෙන්වන විමුක්තියක් නෙවෙයි හරි අద్భుත ආශ්චර්යයක් වෙනවා. තව එකක් මම මතක් කරන්න. අපි මේ හිතාගෙන ඉන්නේ මම මේ කතා කරන ටික ගොඩාක් ගැඹුරුයි. අපි හිතාගෙන ඉන්නේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් තියෙන මේ ලෝකේ තියෙනවා අපි උපදින්න ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබුණා. ඒ තියෙන ලෝකෙට තමයි අපි උප්පත්ති වශයෙන් ආවේ. ඒ තියෙන ලෝකෙ අපි ඇසුරු කරගෙන පවතිනවා. ඊට පස්සේ අපි කළ කර්මානුරූපව මැරිලා පරලෝ යනවා ලෝකේ තියෙනවා කියන තැනක තමයි හැමෝම ඉන්නේ. හැම ආගමක්ම දේශනා කරනවා. ඔගොල්ලෝ පිළිගන්නවද බුදුදහමේ දේශනා කරන එක හාත්පසින් වෙනස් එකක්. අපි ඉපදින් ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ. අපි මරුණන් පස්සේ මේ ලෝකේ තියනවා නෙමෙයි. මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික උපන්න දවසේ ලෝකේ උපන්නේ. චස්සු ලෝකෝ සමුප්පන්නෝ. ආයතන ටික උපන්න කලී ලෝකේ උපන්නේ. ඔගලන්ට අදහන් රද්දරියේ නමුත් මේකේ ගැඹුරට ආපු කෙනෙකුට ගවේෂණය කරනකොට මේක ඇත්තටම විද්‍යාවක්. විද්‍යාවක්. දැන් සොක්‍රටිස් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ කිව්වහම ඒකේ අදහන්න දෙයක් නැහැ නේ. ඒක විද්‍යාවක් හැටියට කවුරුත් ගන්නවනේ වන්දනා කරන දෙයක්වත් නෙමෙයි. කියලා හිතන්න පුළුවන් විචාරාත්මක චින්තනයක්. ඒකත් එහා ගිය දාර්ශනවාදී බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. හිතන්න උගන්වපු කෙනෙක්. කෙනෙක් සමහරු මේ දර්ශනාත්මක පැත්ත දර්ශනය දන්නේ නැතිකම නිසා ආගමක් හැටියට අරගෙන ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් හැටියට අරගෙන අදහනවා වෙන්න පුළුවන්. ඒක වෙනම සිද්ධියක් ආගමක් ඇටියෙ. නමුත් මේක අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හිත ගැන කිව්වෝ. අපි එකට එයා ගැන අදහන් නැහැ. නමුත් මම මෙහෙම එකක් කිව්වා කියලා හිතන්ට කාරණා අපිට ලැබෙනවා. සොක්‍රටිස් කියන්නේ හොඳ හොඳට හිතන්ට ලෝකෙට උගන්වපු පඬිතේ නේ. එතකොට සොක්‍රටිස්ගේ දර්ශනවාදය ගත්තාම අපි හිතන්නේ ආ ගැඹුරු චින්තනයක්. ඒ වගේ ප්‍රමාණවත් කරන්න බැරි සිය දහස් ගුණයක් ඔබට ගිය චින්තනයක් විචාරාත්මක චින්තනයක් උගන්වපු ශාස්ත්‍රවරයෙක් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. දර්ශනවාදී. මේක ආගමකට ගාව ගන්න එපා. මේ දර්ශනයෙන් යුක්ත කෙනා බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් ඕනම ආගම. මේකට ආගමක් නැහැ. මේ දර්ශනය ගත්ත කෙනාගේ මනස රූපත් වෙනවා. එයා ඕන ආගමක් ඇදහුවත් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දවසක් සකුළුදායි කියලා පරිප්‍රාජක කෙනෙක් ගාවට ගිහලා බණ කියනකොට සකුළුදායි ඔබට හිතෙනවා ඇති සමහර විට මම ඔබව ශ්‍රාවකයා කරගන්න හදනවා කියලා. නෑ. සකුළුදායි ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේම වේවා. ඔබ එක මොහොතක් එක රැයක් දවල්ක් මං කියපු දේ බලන්න. බෞද්ධයා කියන්නේ බුද්ධිමතා කියලා. අද තියෙන ගොඩාක් ලේබලයට බෞද්ධ. නමුත් එදා මේ ධර්මය දැකපු කට්ටිය බෞද්ධ වුණා. සමහරට ඒ අය Hindu ඒ වගේම නැත්තම් මොන මොන විදිහේ හෝ වෙනත් ආගමික අදහමෙන් ඉන්න අය මේ දර්ශනය පෙන්නකොට බුද්ධිමත් අය තේරුම් ගත කොහොමද ඇත්තනේ කියලා. ඒ හින්දා මම මේ ටික මතක් කළේ ඕගොල්ලෝ තව බණ කියලා 아무තෙන් එකක් හිතන්න එපා. බුද්ධහම කියලා එකක් හිතන්න එපා. දුකට අකමැති හැම කෙනෙක්ම කැමති විය යුතු දුක නිවා ගන්න කැමති හැම කෙනෙක්ම කැමති විය යුතු ධර්මතාවයක් හැටියට දකින්න. මම මේ කරුණ ටිකක් මතක කළා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා අද අපි දකින ලෝකය බාහිර අර අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබ්බා තියෙන ලෝකෙ අසුර කරන්නේ අපි මැරලා යන ලෝකෙ තියනවා කියන හදනමක ඉඳගෙන හැම ආගමක්ම කතා කරනවා හැම ආගමකම කවදාවත් නරකක් කියන්නේ මම දන්නේ විදිහට හොඳ දේ කියනවා හැම ආගමකම නරක කරන්න එපා හොඳ දේවල් කරන්න යහපත කරන්න කියන එක කියනවා හැබැයි ඔයගොල්ලෝ දන්නවද බුදුදහම කියන්නේ හොඳ සහ නරක කියන දෙකම උබ්බටගේ දර්ශනයක් කියලා. ලෝකයේ කියන එක තීරණය වෙන්නේ දෝලණය වෙන්නේ හොඳ සහ නරක ඇත සහ නැත කියන ටිකට. ඒ තේතේ උභෝ අන්තේ අනුපගම මජ්ජේන තතහගතෝ අභිසම්බුද්ධා. ඒ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙනවා කියන්නේත් නැහැ. ලෝකේ නැතයි කියන්නේත් නැහැ. ලෝකේ හොඳයි කියන්නේත් නැහැ. ලෝකේ නරකයි කියන්නේත් නැහැ. අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ අමුතු භාෂාව කියලා ඇත්තටම මම මේ දැන් කතා කරන ටික මේ ඇහැ රූප කන ශබ්ද පරිහරණය කරලා හුරුවක් තියෙන ඒ තුල ඉන්න අපිට ටිකක් ගැඹුරු වෙයි. ඉතින් නමුත් ඕගොල්ලෝ මේක හොඳට අහන්න. ඇහුවාම ජීවිතේ මරණාසන්න මොහොතදී හරියි දවසක් හාමුදුරනම මෙන්න මෙහෙම එකක් බුදුදහම කියලා කිව්වනේ කියලා සීපත් කරන්නේ. ඔබලගේ ජීවිතයේ යහපත උදා වෙන්නේ ආත්ම 100යි 1000යි ලක්ෂයයි කියලා මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. සිහි කළ පමණයි. හරි. අපි ඔක මෙන්න මෙහෙම පටන් ගමු. දැන් ඔය අපි ඉන්න තැනින් උතන. හරි. නමුත් ඔබත් මමත් උප්පත්ති වශයෙන් මව් කුසින්ට පැමිණෙනකොට කොතනක හරි පෙර භවයක ඉඳලා මේ ජීවිතේ උප්පත්ති වශයෙන් ඔබත් මමත් මේ ලෝකෙට එනකොට අපි හැම කෙනෙක්ම මේ සිත නැත්තම් විඥාණය කන බොන ආහාරයෙන් මේ සතර මහා ධාතු රූපයකට දැසගත්තා. ඒ එනකොට අපිට අද වගේ ඒ පොඩි මනසේ බාහිර පැත්තේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ගොඩ නැගිලි ඒවයට යන පාරවල් ගංගා මුහුදු ඇලදොළවල් ගැන නිමිති තිබුණේ එයාට මුළු පොළොවම තිබුණේ එයාට දැනුම තිබුණේ බම්බයක්ම ශරීරය විතර. එයා කය විතරක් උරුම කරගෙන තාපැත්තෙන් ගත්තොත් ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ටික විතරක් හදාගෙන තමයි අපි මෙහාට ආවේ. ওই ටික විතරයි අපි උපත් වශයෙන් එනකොට ගෙනාවේ. ඒ ගේනකොට අද තියෙන විදිහේ අම්මලා තාත්තලා දුව පුතා ගෙවල් දුව රන් රිදී මුතුමැණි වාහන ගොඩනැගිලි ගැන නිමිති බාහිර ආයතන පැත්තේ ලෝකයක් තිබුණේම නැහැ. ඔය ලෝකේ වෙනම සිද්ධ. ඒ ඔය බාහිර ආයතන පැත්තේ ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා ගැන නිමිති ටිකත් එක්ක තමයි අපිට මේ ඇහැ රූප කන ශබ්ද පරිහරණය කර කරන්න ගියාම ඇති වෙච්ච. ඒ හින්දා තමයි ওই ටිකේ ආදිත්තන් කියලා පෙන්නේ. හරි. ඔන්න මෙන්න මේ ටික බලන්ද <clears throat> ඒ පුංචි ළමයා බාහිර පැත්තේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කිසිම දෙයක් ගැන ඒ මනසේ කිසිදු නිමිත්තක් නැහැ. කිසිදු නිමිත්තක් නැහැ. මේ ශරීරයේ සවිඥානික වුණා සවිඥානික වෙලා බඩගින්න දැනෙනවද? පිපාසය දැනෙනවද? සීත උෂ්ණ දැනෙනවද? ඒ ටික විඳින්න උනා. හරිද කොල්ලම. ඊට පස්සේ එයාගේ මේ ඇහැ හදාගෙන න්යාවි. ඇහැ හැදුණු හින්දා ඇහැට බාහිර රූප ගැටුණා. පොඩි ළමයාට. කර්මානුරූපව ඇහැ හදාගෙන ආවා. හදාගෙන ආපු ඇහැට මෙන්න මෙතනයි මම මේ පෙන්වලා දෙන්න ඕනේ තැන වටිනා තැන. ඇහැ හැදිලා තිබුණු හින්දා ඇහැට බාහිර රූප ගැටුණා. ඒ පේන්නේ නැහැ පොඩි ළමයාට. ඇහැ තිබුණට පේන්නේ නැහැ. ඇහැට රූප ගැටුණා. රූප ගැටුණත් පේන්නේ මලමිණියක් වගේ. ඒ ඇහත් රූපය දෙන්න ඉන්න තැනට රූප දකින්න හිත යොමු වෙන්න ඕනේ. ඒකට කියන චක්කු විඥාන කියලා සිතක්. ඔන්න ඔය ඇහැට බාහිර රූප ගැටිලා ඒ ඇහත් රූපයක් තියෙන තැනට චක්කු විඥාන කියන සිත පැමුණුනහම රූපයක් පේනවා. හරි? ඔන්න ඔය පෙනෙන දේ තමයි පොඩි ළමයා විඳින්නේ. මෙන්න මේ පෙනෙනවා කියන සිද්ධිය තමයි පොඩි ළමයා විඳේ පෙනෙනවා කියන දේට තමයි හිතින් කියින් කියින් කලේ. වෙන කිසි දෙයක් පොඩි ළමයට අහුවන්නේ නැහැ. නැත්තම් විපාක ටිකට අහුනේ නැහැ. එයාට ඇහැ දන්නෙත් නැහැ, රූප දන්නෙත් නැහැ, චක්කු විඥාන දන්නෙත් නැහැ. ඒවා ටික යෙදිලා වැය වෙලා පේනවා. පේන දේ තමයි පොඩි ළමයා විඳින්නේ. හිතන්නේ කියන්නේ කරන්නේ. බලන්න ඔයගොල්ලෝ ඇත්තද නැද්ද කියලා ඔය පොඩි ළමයෙක් දිහා. ඊට පස්සේ පුරාණ කර්මයට පොඩි ළමයා උප්පත්ති වශයෙන් එනකොට කන හැදිලා තිබුණා. හරි? පොඩි ළමයාට නිමිති නෑ මේ සද්දේ බල්ලෙක් කෑ ගහන සද්ද මොරෙක් කෑ ගහන සද්දේ වාහනයක් සද්ද ඒ මුකුත් නිමිති නෑ. එහෙම සද්ද ගැන දන්නේ නැහැ. කන විතරයි හැදිලා තිබුණේ. ඊට පස්සේ ඒ කනට කනට ශබ්ද රූප ගැටුණා. ශබ්ද රූප ගැටුණාම ඒ කන ශබ්දය දෙන්න තියෙන තැනට හිත යොමු කරනවා. ඒකට කියනවා සෝත විඥාන කියලා. ශබ්ද අහන ශබ්ද ඇහෙන හිත. අන්නේ තුන් දෙනා එකතු වෙච්ච ගමම්ම පොඩි ළමයට ඇහුණා. ඇහුණා. ඇහෙන දේ ඇහෙන දේ පොඩි ළමයාගෙන් දා. ඇහෙන දෙයට හිතින් කිංචිකින් කළා. දිවට රසක් ගැටුණාම ජීවා විඥානය යෙදිලා පොඩි ළමයාට රස දැනුණා. මම මේ කතා කරන ටික ගොඩක් ගැඹුරුයි. මම අපහු විස්තර කරලා දෙන්න. අද අපි බලන්න හුරු වෙලා තියෙන කෙලින්ම ඇහෙන රූපනේ. හොඳට බලන්න පොඩි ළමයට එහෙම එකක් තිබුණා. පොඩි ළමයි ඇහැ සවිඥානික වෙලා තිබුණා. එයා දන්නේ නැහැ සවිඥානික ඒ ඇහැ තිබුණු හින්දා ඇහැට රූප ගැටුණා. හිත හිතන් අනුගතව යෙදුණා, පෙවුණා. පේන දේ එක තමයි පොඩි ළමයා ගනුදෙනු කළේ. අද අපි ගනුදෙනු කරන්නේ රූප එක්කනේ. අද අපි ගනුදෙනු කරන්නේ ශබ්ද එක්ක. නමුත් පොඩි ළමයා ගනුදෙනු කරුවේ ඇහෙන එකත් එක්ක. මෙන්න මෙතන වෙනස අල්ල ගන්න පුළුවන් නම් ඈ මේ පෙනී නැහෙන එකට කියනවා මොකක්ද දන්නවද? බුදුරජාණන් වහන්සේ ඒක වෙනම පොළොවක්, ඒක වෙනම බිමක්. ඒකට කියනවා පෙනෙන එකට කියනවා දික්ටි කියලා. ඇහෙන එකට කියනවා සුත්ත කියලා. දැනෙන එකට දිවට නාසයට හරියට දැනෙන එකට මුත කියනවා. හිතට දැනෙන එකට විඤ්ඤාත කියනවා. දික්ටි සුත්ත මුත විඤ්ඤාත. අපි පොඩි පරිශ්‍රණයක් කරමුද? හොඳට බලන්න අපි කියමු සංගීත සම්දර්ශනයක් නේ. කතා කරන යාළුවෝ අද ෂොක් මියුසිකල් එකක් තියෙන යන්න. ඉතින් හා අපි යනවා. ගියාම දැන් සංගීතය එතන තිබුණොත් කන නැත්තම් ඇහෙනවද? ඇහෙන්නේ හරි. සංගීතය මේ කන තියෙනවා සංගීතයක් නැත්තම් ඇහෙනවද? මොනවා හරි සද්දයක් නැත්තම් ඇහෙනවද? කන තිබුණාට සද්ද නැත්තම් ඇහෙන්නේ අපි සංගීතයේ තියෙන තැනට කන අරගෙන ගියා කියනොත් දැන් කනයි සංගීතයයි තියෙනවා. හිත නැත්තම්. එහෙනම් මලමිනිය වගේ නේ. කනයි ශබ්දයයි දෙක තියෙන තැනට හිතත් යොමු කරනවා ඒ ඒ කනත් ශබ්දයක් දෙන්න ඉන්න පැත්තට යොමු කරන හිතට කියනවා මොකද්ද? සෝත විඥාන කියලා. ශබ්ද දැනගන්න හිත. උන් ওই ධර්මතා තුනම එකට එකතු වෙච්ච ගමම්ම මොකද වෙන්නේ? අපිට ඇහෙනවා. දැන් බලන්න අපි සද්දයක්ද විඳින්නේ ඇහෙනකමද කියලා ඔබට ඇහෙන දේ මිහිරි වුණොත් ඔබ සබක් සපක් විඳිනව නේද? ඔබට ඇහෙන දේ අමිහිරි වුණොත් දුකක් විඳිනව නේද? ඔබට ඇහෙන දේ උපේක්ෂාවක් වුණොත් උපේක්ෂාවක් විඳිනවා. ඔබ සද්දද විඳි ඇහෙනකමද විඳි කියලා බලන්න. ඇහෙනකම ඇත්ත ඒක. ඇහෙනකම විඳා නම් කන හම්බ වෙන්නේ නැහැ, ශබ්දය හම්බ වෙන්නේ නැහැ, සෝත විඥානය හම්බ වෙන්නේ නැහැ. ඒ ටික යෙදිලා වැය වෙලා ඇහෙනවා කියන එක කියන්නේ. මම ඔබට උපමාවක් කියන්නද? ඔබ අතට තේ එකක් දෙනවා. හරි? දැන් අපේ තේ එකක් තියෙනවා. බැලුවාම තේ එක. හැබැයි ඔබට නුවණයි ඔබට නුවණයි මේ තේ එක හැදිලා තියෙන්නේ සීනි නිසා, තේ කොළ නිසා, උණු වතුර නිසා මේ හේතු ටිකක ඵලයක් කියලා ඔබට නුවණයි. තේක ගත්තාම හැබැයි ඔබට තේ කොළ පේන්නේ නැහැ, සීනි පේන්නේ නැහැ, උණු වතුර පේන්නේ නැහැ. නේ? දැන් මේ තේක දිහා බලලා මේ උණු වතුර කියලා හිතට නිමිත්තක් ගත්තා ඒකද? මේ තේ කොළ කියලා මේ සීනි කියලා නිමිත්තක් ගත්තා ඒකද? බෑ. හැබැයි ඔබ දන්නවා තේක කියන්නේ හේතු ප්‍රත්‍යයයි. තේ එක නොවන හේතු සීනි කියන්නේ තේ එක නෙමෙයි, තේකොළ කියන්නේ තේ එක නෙමෙයි, උණු වතුර කියන්නේ තේ එක නෙමෙයි. තේ එක නොවන හේතු රාශියක් එකට යෙදිලා වැය වෙලා කවදාවත් නැති වෙනම ඵලයක් ඉපදිලා. ඒකට කියනවා හේතුම් පටිච්ච හේතුවක ඵලයක් තේක කියලා කියන්නේ. අපි තේක බොනවා කියලා අතෙන්ට වැය වෙච්ච සීනි ටික තේකුළු ටික උණු වතුර ටික තමයි පරිහරණය කරන්නේ. හැබැයි අපි සීනිතයේ උණු වතුර ටිකේ ගෑවිලවත් නැහැ. ඒ ටික පරිහරණය කරනවා ඒ ටිකේ ගෑවිලවත් නැහැ. උඹ විශ්වාස කරනවද? තේක බොනවා කියලා ඔයා ඒ වෙලාවට සීනි තමයි පරිහරණය කරන්නේ. තේකුළු ටික තමයි පරිහරණය කරන්නේ. ඒක කහට තමයි පරිහරණය කරන්නේ. උණු වතුර තමයි පරිහරණය කරන්නේ. හැබැයි ඒ ටික ඔක්කොම යෙදලා වැයවලා තේක. ඒ වගේ ඒ වගේ මෙහි පේනවා කියන්නේ තේ එක වගේ මෙහෙම පේනකොට මේ නුවණයි එයාට මේ පේනවා කියන එක ඇහැ නිසා රූපේ නිසා චක්කු විඥානය කියන හේතු ටික යෙදිලා වැය වෙලා පේනවා පේනවා කියන ධර්මතාවයේ නොවන හේතු ටිකක් යෙදිලා පෙනෙනවා කියන සිද්ධියක් වෙනවා මෙන්න මේ පෙනෙන කම තමයි පොඩි ළමයා ඇසුරු කළේ තේක නොවන හේතු ටිකක් නිසා තේක වුණා වගේ ඇහෙන කම නොවන හේතු කන කියන්නේ ඇහෙන කම නෙමෙයි ශබ්දය කියන්නේ ඇහෙන කම නෙමෙයි හිත කියන්නේ ඇහෙන කම නෙමෙයි ඇහෙන කම හදන්ත හේතු කන නැතුව ඇහෙනවද රූප නැත්තම් ඇහෙනවද හිත නැත්තම් ඇහෙනවද ওই ටිකේ ප්‍රතිඵලය මොකද්ද ඵලය ඇහෙනවා ඇහෙනවා කියන එක අර හේතු එකක්වත්ද නෑ ඇහෙන දේ නම් අපි විඳින්නේ මනෝවිඤ්ඤාණයෙන් ගනුදෙනු කරන්නේ ඇහෙනවා වුණොත් අපිට අර කන ශබ්ද සෝත විඤ්ඤාණය අහුවේද? අහුවෙන්නේ. උන් ඔහුම තැනකයි අපි හැමෝම උප්පති වශයෙන් ආවේ. ඔත්තකොට බාහිර ලෝකයක් තිබුණේ මේ ලෝකය පරිහරණය කරන දේම අපි පරිහරණය කළා පොඩි කාලේ මේ බඹයක් මොන ශරීරය ඇතුළේ ඉඳගෙනම. ඇහි නිමිති තිබුණේ නැහැ, රූපේ තිබුණේ නැහැ, චක්කු විඤ්ඤාණය නිමිති තිබුණේ නැහැ. ඔය දුක ගින්දර ඇත්ත ඉපදිලා තිබුණේ නැහැ අපිට. හැබැයි ඒක මෝඩකමක් තිබුණා. මොකද්ද? ඇත්ත දැක්කේ නැහැ. ඇහැ රූප චක්කු විඥාන කියන මේ හේතු ටික නිසා පෙනෙනව පෙනෙන දේ නේද මම හිතන්නේ කියන්නේ කරන්නේ කියලා දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත ඒ උනට ඒක දැක්කේ නැහැ. කන වැය වෙලා, ශබ්දය වැය වෙලා, සෝත විඥානීය වැය වෙලා ඇහෙනවා. ඇහෙන දේ නේද මම විඳින්නේ. ඇහෙන දෙයට නේද හිතන්නේ කියන්නේ කරන්නේ. මට ඇහුනහම ඇහෙන දෙයට කියන අන්න බල්ලෙක්යා ගහනවා. මට ඇහෙනවා. ඇහෙන දෙයටයි වාහනයක් වෙන සත්‍ය. කියලා කියන්නේ. ඇත්ත ඒක. නමුත් ඒ ඇත්ත අපි දන්නේ ඇත්ත නොදන්නකොට මොකද දන්නවද උනේ? අපිට තේරුනේ තියෙන රූපයක් දැක්කා තියෙන සබ්දයක් ඇහුණා වගේ තැනකින් තමයි අපි ඇසුරු කළේ. එතකොට තියෙන දෝෂය මොකක්ද කියන එක දන්නවද? තියෙන රූපයක් බැලුවා කියන මට්ටමේ ඉන්නකොට පැත්තකට ගියාම දැකපු කෙනා හෝ දේ අන්න අතන තියනවා කියලා අපේ මනස නිමිති හිතින්ද ගත්තා. අර ඇත්ත නොදැන මෙහෙම ඇහෙන් රූප බලන් ගත්ත දවසේ ඉඳලා බල්ලන බලන දේ එකතු වුණා. ඒ එකතු වෙලා තමයි අද ඕගොල්ලන්ගේ ලෝකය ඔය පොළොවේ හැදිලා තියෙන්නේ. ඕගොල්ලෝ අර ඇත්ත කන ශබ්ද සෝත විඥාන ටික එකතු වෙලා ඇහෙනවා. ඇහෙන දේ ගනුදෙනු කරන්නේ ඒ ඒ එකම ඇත්ත දැක්කේ නැහැ. අපි හැම කෙනෙක්ම ඔය ඇත්ත දැක්කේ නැහැ ඔය ඇත්ත කියලා දෙන්න කෙනෙකුත් හිටියේ නැහැ. ඒ හින්දා අපි ලොකු උනේ හැමෝම ඔය ඇත්ත නොදක. ඉබේමයි අපිට ඔය ඇත්ත නොදකිනකොට තියෙන සද්දයක් තමයි හම්බ වුනේ අපිට අහන්න. ඒකේ දෝෂේ තමයි පැත්තකට ගියාම අන්න අතන සද්දයක් තිබ්බා එක්ක තියෙනවා කියන තැනකට අපේ මනස හිටියා. කවදාවත් දැකලා දැකලා නැති දෙයක්. නිකන් ගිහිල්ලා මෙහෙම ඇහෙන් බලලෙන්ට මුකුත් හිතන්න ඕනේ කැමැත්තක් ඇති කරගන්නවත් අකමැත්තක් ඇති කරගන්නවත් ඕනේ මෙහෙම බලලෙන්ද අනිත් පැත්තට යනකොට ඔගොල්ලන්ගේ දැනුමට එකතු වෙනවා. දකින්න දකින්න දේ එකතු වෙලා අහන දහන දේ එකතු වෙලා එකතු වෙලා ඒක ප්‍රතිඵලය මොකද්ද කියලා දන්නවද? අද ඔයගොල්ලන්ට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් පරිහරණය කරන ඕගොල්ලෝ හැදිලා තියෙනවා. මේසා විශාල ලෝකයක් හැදිලා තියෙනවා. මේ ලෝකය මේ ලෝකය පුරාණ කර්මයට විපාක හැටියට උප්පත්ති වශයෙන් පැමිණි තැන ඇත්ත දැකලා එතන නොසිටියේකේ දෝෂයක් හැටියට හැදිච්චා මිසක අපි එන්නේ ඉස්සලා සිද්ධේව නෙමෙයි. මම කතා කරන ටික ගොඩාක් ගැඹුරුයි. ඉතින් මෙන්න මේ බුදුදහමෙන් පෙන්නනවා හරියම වටිනා හරියම අති නුවණැති පුරුෂයන් විසින් දැක්ක යුතු තීක්ෂණ දර්ශනයක්. සොක්‍රටිස් පඬිතුමන්ලාට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලාට හිතන්නවත් බැරි, කිට්ටු වෙන්නවත් බැරි දර්ශනයක් වෙනවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද? ලෝකයාට හම්බ වෙන බාහිර පොළව උදුරලා අරගෙන සම්පූර්ණ බම්බයක් පමණ ශරීරයකින් මුළු ලෝකයම ලෝකයා ජීවත් වෙන ටිකේම බම්බයක් වුණ ශරීරයක ජීවත් වෙන දර්ශනයක් වෙනවා. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ දාහක් එක්ක හිටිය තනියම ඉන්න බම්බයක් වමන ශරීරයකින් ලෝකේ ඇසුරු කරන කෙනෙක්. ඒ හින්දා එයා නතර කළා තියෙනවා මොකක්ද? අපිට පරිබාහිර අද තියෙන දේවල් දුරවල් ඉඩකඩ යාන වාහන රන් රිදී මුතුමැණික් තියෙන ලෝකේ ලෝකය කියන එක අතහැරලා මේ බඹයක් වුණ ශරීරය වාසය කරන රහතන් වහන්සේ. උන් ওই බාහිර ලෝකෙ තිබුණාම තියෙන දෝෂෙ මොකද්ද කියලා දන්නවද? අද ඔයා ඔහොම උගුල්ලුම් ඉඳගෙන ඉන්න කියලා කිව්වොත් පුළුවන් කමක් වෙලා ඉඳගෙන ඉන්නවා ඉඳ බැරි වෙනකොට ටක් ගාලා බහැර තනක් සිහි කරලා ටක් ගාලා යනවනේ. අද අපි යාළුවෝ සිහි කරලා දරුවෝ සිහි කරලා ස්ථාන සිහි කරලා හොයාගෙන යනවනේ. ආන් ඒ වගේමයි මරණාසන්න මොහොතේ මේ කය ඇසුරු කරගෙන පවතින විඥාණයට කය බිඳෙනකොට මේ විඥාණයට මේ කය ඉඩ නැති වෙනකොට අන්න අර තියනවා තියනවා කියන නිමිත්තක් සිහි කළ දැක ගන්නවා කියන එක නතර කරන්න බෑනවා. නිවන් දකින්නවා දුක අවසන් කරනවා ඉපදීම නතර කරනවා කියන එක කියන්නේ වෙන මොකුත් ඉඳා නෙමෙයි පුරාණ කර්මයට හටගත්ත මේ සවිඥානික කයේ වාසය කරනවා අලුතෙන් ප්‍රතිසන්දියට යන තියෙන කර්ම භව කියලා කියන්නේ ඔකට මේ ශාසනේ කර්ම භවය නැති කළා ඒ කියන්නේ බාහිර ආයතන පැත්තේ ඉපදෙනකොට තිබුණේ නැති අද අපිට තියෙන අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණි ගෙවල් දොරවල් කියන නිමිති ටික නිමිති ටික ජීවත් වෙද්දිම අතහැරලා මේ සමන්ට පෙනෙන නැහැ දේත් එක්ක ජීවත් වෙනවා මේක මහසාල ගැඹුරු දර්ශනයක්. ඔගලන් අපි තාමම ඉන්නේ පිනිනවා හෙනවා කිව්වහම අපේ රළු මනසටනේ. නමුත් කෙලෙස් ගෙවුනහම මේ අර්ථය ගොඩාක් ගොඩාක් ගැඹුරකට යනවා. අපි ඇහැට බලන්න පුළුවන් මොනවද? ඇහැට පේන්නේ මොනවද? රූපනේ. ෂුවර් නේද? ඇහැට පේන්නේ රූපනේ. ඇත්තටම ඇහැට පේන්නේ රූප තමයි. රූප බාහිරමයි. ඔය රූපායතනයක් ඇතුලේ අපේ ජීවිතේ තියෙනවද? ඇහැට පේන චිත්‍ර, ඇහැට පේන රූප තියෙනවනේ අපි චිත්‍රපටි බලනවා මේ පේන රූප තියෙනවනේ. ඔය රූපය ඇතුලේ අපි ඉන්නවද? අපේ ජීවිතයේ තියෙන රූප ආයතන ඇතුලේ. නෑ. ඒකෙන් මම මෙව කරුවේ මෙහෙම රූපය කියලා ඔය බලන විදිහම තමයි මෙහෙම කළා බැලුවම රහතන් වහන්සේට කීයටත් මේක කය වෙන්නේ මේක රූපයක් වෙනවා. මේ ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඉරියව්ව කියලා ඇහෙන් මයින්ඩ් බෑ. වර්ණ සතහන චිත්‍රයක් තියන්නේ ඇහැට පේන්නේ. මෙහෙම බැලුවත් මෙහෙම බැලුවත් දෙකම රූප. ආධ්‍යාත්මික බාහිර බෙදන්න බෑ යථාර්ථයට. ඇහැට සාපේක්ෂව දෙකම රූපයක්. රූපයක් කියන තැනට ආවහම කය අතුරුදහන් වෙනවා. අද ඇහැට පෙනෙන රූපයේ ඇතුලේ තමයි අපි මාව දැකලා තියෙන්නේ. මම නිකන් ගත්තේ. එතකොට ඕගොල්ලෝ කවදා හරි දවසක කවදා හරි දවසක අපි හැම කෙනෙක්ම හැමදාම සැබෑවටම පැවතුණු පවතුණු ඒත් අපි නොදැක්ක අපි උප්පත්ති වශයෙන් එනකොට මේ ලෝකෙට අරගෙන ආපු සැබෑම ඇත්ත තියෙන තැනට අපි ආපහු ගියොත් ඒකට කියනවා එදාට මෙන්න මේ ලෝකෙ නිරුද්ධ වෙනවා ඇහෙන් රූප බලන කනෙන් ශබ්ද අහන අර ගිනිගෙන තියනවා කියපු ටික ගිනිගත් කියන ටික මිදෙන්න පුළුවන් මරණයෙන් පස්සේ නෙමෙයි දැන් අදම මොකද්ද මේ ditthi sutta muta විඤ්ඤාතය කියන ticket පැමිණිලා මෙතෙන්ට පුළුවන්. හරි? දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පොඩි කාලේ පෙනෙනවා, ඇහෙනවා, පෙනෙන ඇහෙන දෙයට හිතනවා, කියනවා, කරනවා කියන ඇත්තක් උනාට ඔය ඇත්ත නොදක දැන් රූප රූප හම්බෙන්නේ රූප ශබ්ද කියලා ඇසුරු කළා කළා කළා දැන් අපිට ඒ ලෝකේ ඇත්ත වෙලා. ඊට පස්සේ ඒ හම්බ වෙන ලෝකෙද ඒ හම්බ වෙන ලෝකෙ තුලද තිබුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයක්. නමුත් අපිට ඒක තේරුනේ නැහැ. අපි හිතෙන් හදාගත්ත ඒව නිත්‍ය කොට සැප කොට ආත්ම කොට. ඒ කියන්නේ අපිට අද පේන රූප පැත්තේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. කාන්රිදී මුතුමැණික් තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. කීයේද අවාසනාව කියන්නේ කීයටවත් හීනෙන්වත් අපි දන්නේ අපිට පේනවා කියලා. අපිට හිතෙන් තව පුද්ගලයෝ ඉන්නවා රන්රිදී මුතුමැණික් තියෙනවාමයි කියන තැනකින් ඒව පස්සේ පන්නගෙන යනවා. වෙනතට මම කතා කරලා තියෙනවා මම ඕගලන්ට ඒ ගැන පොඩි නිමිත්තක් එන්න අද මට ගොඩාක් කියන්න බෑ නමුත් මම මේ ටිකින් කියන්නේ කවදාම හරි දවසක ජීවිතේ හිතන්ඩ නිදහසක් ආවෝ එදා අර පොසොන් පොහොය දවසේ අර සමන්ති ආන්ති වෙනුවෙන්ගේ උපන්දිනේට අර ස්වාමීන් කළ ධර්ම දේශනාවේ මහා අමුතු කාරණා ටිකක් කිව්වානේ. කියලා හරි ඔයගලන්ට මතක් වුණොත් විමර්ශනයේට මගක් වෙන්නේ. අපි මෙහෙම කියමුකෝ. අපිට හිතෙන්නේ මේ ලෝකේ වටිනා දේවල් කියනවා තියෙන හින්දා අපිට වටිනාකම දැනෙනවා. ඒ හින්දා ඒ වටිනාකම් පස්සේ අපි අඹාගෙන යනවනේ. අපිට කීයටවත් තේන්නේ ඒව වටිනවා නෙමෙයි ඒව වටිනාකම අපිටයි තේරෙන්නේ කියලා අපිට තේරෙන්නේ අපේ හිත අපිට වංචා කළා. අන්න ඒක තේරිච්ච දවසටයි උපංගෙදෙත් අපිට ආපහු එන්න පුළුවන් වෙන්නේ. හරි? මම ඒකට අර වෙනදට කතා කරන නිදසුනක් කියන්නේ දැන් අපි කියමුකෝ ඩොලර් කොල නැත්නම් රුපියල් 5000ක් කියනකොට 5000 කොලයක් මෙතන තිබුණොත් අපි ඔක්කොම දිහා බලනකොට අපිට තේරෙනවා මේක රුපියල් 5000. හරි. ඊට පස්සේ මේක ගත්තාම මෙච්චර මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා ඒකෙන් කරන්න වැඩ ටිකක් තේරෙනවා අපිට. වටිනාකමක් තේරෙනවා නේ? තේරෙනවා. අපි කීයටවත් දන්නේ අපිට තේරෙන්නේ ඒක දකිනකොට වටිනාකමට අපිට තේරෙනව නේද කියලා. අපිට හිතෙන්නේ ඒක වටිනවා කියලා. ඒ හින්දා සංකල්ප හැංගලා ගන්න. ඒ කඩදාසිය වටින හින්දායි ලාච්චුවක දාලා ඒ කඩදාසිය ආරක්ෂා කරන්නේ. මොකද හොරු ගන්න නැති වෙන්න, වේයෝ කන්න නැති වෙන්න, නියෝ කන්න නැති වෙන්න කඩදාසිය ආරක්ෂා කරන්නේ ඇයි? කඩදාසිය වටින හින්දා. නේද? මේ කඩදාසිය වටිනවා කියලා පෙනෙනකම ඇති තාක් ඔබ මේක ගන්න පැත්තට නැඹුරු නොවුනොත් තමයි පුදුමයි. නැඹුරු වෙනවාමයි. අපි ඔක පොඩ්ඩක් බලමු. දැන් අපිට හිතෙන එක වටිනවමනේ කියලානේ. ආණ්ඩුවේ නීතියක් දැම්මොත් අද රෑ 12න් පස්සේ අහවල් කාණ්ඩයට අයත් 5011 අවලංගුයි කියලා. හිත ඔක දිහා බලන්න. ඊයේ වගේම වටිනවද? ඉතින් හිතන්නකෝ කඩදාසිය වටිනවා නම් ඊයේ වටිනවද නොවටිනව වෙනවද? එහෙනම් කඩදාසිය වටිනවද ඊයේ කඩදාසිය වටිනාකමට මට පෙනිලා. අද ඒක දකිනකොට මගේ හිතේ වටිනාකම යෙදිලා නැහැ. නේ? අන්න ඔය කම අවබෝධ කරගත්ත දවසටයි ඔබ උපංගෙට ආපහු එන්නේ. ඔබ දන්නවද මේ දරුවා කියලා පෙනෙන කමත් ඔහොමමයි. 5000 වගේමයි ඔබට පේන්නේ මේ දරුවා කියලාමයි. කීයටවත් හිතෙන්නේ ඒ රූපේ දරුවා කියලා මට පේනව නේද කියලා හිතෙන්නේවත් නැහැ. හිතන්නවත් ඉඩ දීලා නැහැ. දරුවම කියලා තමයි පේන්නේ. ඒ හින්දා අපි දරුවෙක් කියලා අර 5000 කොලි 5000 කියලා රැකලා නොකනෝ වගේ අපි මේ රූපය ඔළුව අත ගන්නවා මේ සතර මහා ධාතු රූපේ කවනවා පොවන දරුවා කියලා. ඒ වගේමයි ඔබ දන්නවද මේ කය මම කියලා පෙන්ලා තියෙන්නේ? අර 5000 පෙවුනා වගේමයි මේ කය මම කියලා පෙන්ලා තියෙන්නේ. ඔබ හීනකින්වත් දන්නේ මේ කය මම කියලා පෙනෙන කම මනසේ තියෙන්නේ. ඔක තියෙනවා මානානුසය කියලා. ඒ මම කියන මනසේ තියෙන ඡායාව මේකට වැටිලා. කියලා අපිට කීයටවත් පේන්නේ අර 5000 කඩදාසිය වටිනවමයි වගේ. දැන් මගේ අත අත ගන්නවා. මගේ කකුල අත ගන්නවා. මම මට ආදරේ කියලා. මේ රූපී පරාමර්ශනය කරනවා. වටිනාකම ගෙවුණු අර 5000 ප්‍රඥප්තිය අවලංගු වුණු ආ මේ වගේ මේ මම කියලා බලන මානසික තියෙන කෝණය වෙනස් වුණොත් එදාට ඔබ මේ කය ඔබ විතර පිළිකුල් කරන කෙනෙක් මේ කයෙන් කලම ඔබ විතර මිදෙන්න දරන කෙනෙක් තව නැහැ මානසික ඡායාව වැටිලා හින්දායි අපි ඔක්කොම මේ පොළොව බදාගෙන ඉන්නේ. හොඳට මතක තබා ගන්න. මේවා ඔයගලන්ට අත්විඳින්න පුළුවන් දේවල්. හරි? අපිට බාහිර රන් රිදී මුතු මැණික් තියනවා කියලා පෙනෙන තා ඒ පැත්තට හිත නැඹුරු වෙලා ඒව බදාගෙන ඉන්න එක නවත්තන්න බෑමයි. හැබැයි අපි දැන් අර මං කියපු පරිශ්‍රණයෙන් දැක්කා මොකද්ද? ඇත්තටම කඩදාසිය වටිනව නෙමෙයි එහෙනම් මට තමයි පෙන්ලා තියෙන්නේ. නමුත් බලන්න හොඳට අර ප්‍රඥප්තිය අදරය 12න් පස්සේ මේ 5000 අවලංගු විතර ප්‍රඥප්තියක් නාවොත් ඒක 5000 කියලා මට වටිනාකමට පේනව නේද කියන එක හිතන්නව පිළිදීලා තියනවාද කියලා ඒ කඩදාසිය වටිනවමයි වගේමයි නේද පෙන්වලා තියෙන්නේ ආයි හිතන්නවත් ඉඩ දීලා නැහැ ඒකෙන් ටක් ගාලා මෙහෙම ගත්තේ දැනුත් මට මේ වගේවත් උපමාවක් කියන්න පුළුවන් වෙච්ච හින්ද ටිකක්වත් ඕගලන්ට ආයක මානසික ගතියක් තමා කියලා යන්තම්වත් ඉංගියක් දී ගන්න පුළුවන්කම තියෙනවා. නව නැත්තම් මේ කෙලෙසි ඉච්ඡට ඇත්ත කරලා තුල තියෙන හිත අපිට වංචා කරලා තියෙන ඉච්ඡට. මේ රූපය බත්පාන් කවුරු මුණට කියන්නේ ආහාරයෙන් අද සතර මහා ධාතු. ඒ කියන්නේ සිංහලෙන් ගත්තොත් පස් දිය ගිනි සුළං හතර. අපි පස් දිය ගිනි සුළං හතරේ බදාගෙන ඉන්නවා පස් දිය ගිනි සුළං හතර අපේ ඇහැ වැරදිලා. අපිට තියෙන්නේ මම වගේ පස් දිය ගිනි සුළං හතර. අම්මා අප්පච්චි වගේ දුව පුතා වගේ රන් රිදී මුතු මැණික් වගේ. අපේ මානසික ඡායාව වැටිලා. අන්න ඒ හිඳයි සබ්බම් වික්‍රිය ආදිත්තම් කියලා කිව්වේ. මේ මායාවේ කඩතුරාවක් තියෙන්නේ මේ ටිකේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ එක දෙයයි කියන්නේ. අර 5000 වටිනවා නෙමෙයි. දුකට හේතුව සංහාව කියලා කියන කතාව අහලා තියෙනවනේ. ඒ කියන්නේ හොඳට බලන්න. අපි දැන් මේ 5000 කොලේ ඒක වටිනවා අපිට. දැන් අපිට තේරෙන්නේ නැහැ ඒක වටිනවා කියලා අපිට තේරෙනවා කියලා ඒක වටිනවා. ඒ 5000 කොලේ මීයෝ කෑවොත් වීයෝ කෑවොත් මොකද වෙන්නේ? දුක වෙනවා. ලෝකයට දැනෙන්නේ දුකට හේතුව මීයෝ කාපු එක වීයෝ කාපු එක දුකට හේතුව. දුකේ Nirodhe දකින්නේ මීයෝ කන්න නොදුන්නොත් වේයෝ කන්න නොදුන්නොත් හොරු නොදුන්නොත් දුක ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක හැතිරෙන ලෝකය මොකද්ද? මුදල අරගෙන ලාච්චුවක දාලා ලාච්චුවට ඉබ්බ දාලා ඒබ තව ලාච්චුවකට දාලා ඒ ලාච්චුවට ඉබ්බ දාලා ඒක තව එකට දානවා. ඕක තමයි දුක්ඛ නිරෝධාං ප්‍රතිපදාව. නමුත් බුදුහාමුදුරු දේශනා කළා මොකද්ද? දුකට හේතුව තණ්හාව. ඒ කඩදාසිය මීව කනකොට වේය කනකොට නැති වෙනකොට ඔබට දුක එනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒ කඩදාසියේ වටිනාකමට ඔබට පෙනෙන කම. තණ්හාව. ඒ කඩදාසියේ වටිනාකම ඔබට පෙනෙනකම මනස ගෙවුණොත් එදාට කඩදාසි නියෝ කැවතු නියෝ කැවත් දුක එන්නේ කියලා එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියලා ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් කාල වෙලා ඉක්මලා යනවා. මට මෙතෙද්දි පෙන්වන්න ඕනේ උනේ මෙන්න මේ අපි අද ඉන්න පරිසරය තමයි ආත්පස ඇවිල්ලා ගත්ත ටික. උතන අනිවාර්යම උපන්න හැම කෙනෙක්ම ඉරණම නෙමෙයි. ජරා මරණයටපත් වෙන එක අපේ ඉරණම නෙමෙයි අපේ අවිද්‍යාව, අපේ මෝඩකම. දුක උපද්දවාගෙන දුක් විඳින්න තරම් අපි අවාසනාවන්තයෝ වෙලා. හැබැයි ඔබ බුද්ධිමත් නම් ඔබ අදහන්න අවශ්‍ය නැහැ. නමුත් මහා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් මේත අවුරුද්දාස් ගහනක ඉස්සලා පහළ වුණා. ඒ දාර්ශනික උත්මයාගේ දාර්ශනික පණිවිඩය හරියටම අද වගේ දවසක මේත අවුරුදු 2300 ඉස්සෙල්ලා අපිට ගෙනත් දුන්නා. ඒ දර්ශනය ලබන්න තරම් අපි වාසනාවන්ත වුණා. ඒත් අවාසනාවකට ඒ තරම් දර්ශනයක් වැඳ වැඳ පැත්තකින් තබාගෙන සාමාන්‍ය ලෝකයා දුක් විඳින විදිහට අපි දුක් විඳිනවා. අද මේ පසළොස්වක පොහොය දවසේදී මට ඔබට කියන්න තියෙන පණිවිඩය මේ කාරණාව ටිකක් විතරයි කියනවා මේකට යන ප්‍රතිපදාවක් තියෙනවා. සමති දර්ශන භාවනා කියලා ක්‍රමයක් තියෙනවා මේ මනෝවිද්‍යාව. ඔබේ ජීවිතයේ මෙලොවම සූපපත් කරගන්න තියෙන ශ්‍රේෂ්ඨ දර්ශනයක්. ඉතින් මේ දර්ශනය ජීවිතය කරගෙන මේ මුළු ලෝකයක්ම අඬා වැළපෙනකොට ඒ අඬා වැළපෙන ලෝකයේ තුල සීති බුහතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල් වූයේ වෙමි කියන තැනකට ඇවිල්ලා ඔබට බොහෝම කායික මානසික විවේක වාසය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දර්ශනයක් තියෙන මේ දර්ශනය ආගමක් පක්ෂයක් පන්තියක් නැහැ ඕනම කෙනෙකුට පුළුවන් කෙනා කෙනාට තම තමන්ගේ ආගම ආගම වේවා ශාස්ත්‍රීය මහසී ශාස්ත්‍රීය මහසී වේවා දුක නිවෙනනේ දර්ශනය ජීවිතය කරගෙන මේ ජීවිතේම සියලු දුක අවසන් කළා මේ ජීවිතය අවසානයේ පහනක් නුන වගේ නිවිල යන්ට කියලා ඔබලත් පසක් කරනවා ඒ සඳහා මේ දේශනාව ඔබ සියලු දෙනාටම හේතු උපනිශ්‍රීම වේවා කියලා අපි ආශිර්වාද කරනවා විශේෂයෙන්ම අද මේ සද්ධර්ම දේශනාව මේ පොහොය දවසේදී දේශනා කළේ විශේෂයෙන්ම දෙහිවල අත්විදියේ පදංචි සමන්ති විතානාරච්චි ඒ පින්වත් නැතිනියගේ 17 වෙනි දින යෙදෙන ජන්මදිනයේ වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා දායකත්වයේ සපයනවා එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයා ලලිත් ඔලගම මහත්මයා ඒ වගේම ආදරණීය දියණිය ජිනේන්ද්‍රි මේ ඉතින් ඒ වගේම ඥාති හිතයිසි අනිශ්චිත දෙනාම එකට එකතු වෙලා ඉතින් අපි මේ පිළිගැන් තෙච්ච කුසල් අනුමෝදන් කොට යුතු තැන් වලට අනුමෝදන් කරමු ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන්ගේ රැකරක්ෂා ස්ථානට අධිග්‍රහීතු ශාසන මාම ක්‍රිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංගේ දිවිසුරු වඩා වර්ධනය කරගන්නෙන් දෙවියෙක් පතන බෝධිකින් තුන් වෙන සංසත්වා කියන අදහසින් ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු නම් පරම්